හද ජයගත්තා රංගිරි ශ්‍රී ලංකා රංගිරි ශ්‍රී ලංකා රංගිරි ශ්‍රී ලංකා සංසාර දුක නිවන සංසාර බුදු බලක රන්සාර ගුණ පිරුණ සංසාර සිත ශාන්තිය වාචිකමං දිනෝ වාචිකමං සරුව රාත්‍රික පිරිස් දේශනය සෑම දිනකම රාත්‍රී 10:30 සිට අලුයම පහ දක්වා සදහවර දායකත්වය සඳහා විමසන්න නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් දුරකථන අංකය 071 68 52 450 Mm-hmm. යන හදවත් අමාතංකම් දෙහි නහාවාලමින් දැවුණු තැනු සිත් දහමින් සූපත් කරන්නේ අමාගමින්ද ධර්මදේශනා සංකා දායකත්වය ලබා ගනි දැන් ඔබටත් අවස්ථාවක් විමසීම් 0771 68යි 52යි 450 අපේ දුරකථන ගේන්න. රංගිත ශ්‍රී ලංකා රූපවාහිනිය UH 60 තරංගමාලා සහ ඩයලොග් ටීවී නාලිකාංක 21, පියෝ ටීවී නාලිකාංක 22, ඩිස් ටීවී නාලිකාංක 25.32 ඔස්සේ දැන් ඩිජිටල් තාක්ෂණයෙන් නැරඹිය හැකි බව සතුටින් දන්වා සිටිමි. පරිමාදර්ශී මාධ්‍ය සංස්කෘතියක උරුමක් කරගනු වන්න එන්න ඔබත් රන්විත ශ්‍රී ලංකා ජනමාධ්‍ය පාසලෙන් විධිමත් ජනමාධ්‍ය පාඨමාලාවක් හදාගන්න. නිවේදන වැඩසටහන් නිෂ්පාදනය පිටපත් රචනය, නාද සංකල්පය, සංක්‍රමය, චන්ද්‍රකරණය, ආලෝකකරණය සහ අංග රචනය ඇතුළු ගුවන්විදුලි හා රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයේ සියලුම පිළිබඳ මූලික දැනුම එකම ඩිප්ලෝමා පාඨමාලාවකින් ප්‍රවීණතමයන්ගේ ඇසුර සහ දැනුම කාලේ මාස 6යි මේනගේ කණ්ඩායමට සහභාගී වීමට ඔබේ අයිතිපත අදින් මතු කියවෙන ලිපිනේ තියුම් කරන්න රංගිරි ශ්‍රී ලංකා චන්මාතේ පාසලේ අංක 130 නුවර පාර තමුල්ල. රංගි ශ්‍රී ලංකා ජනමාධ්‍ය පාසල අංක 130 නුවර පාර තමුල්ල. මිත්‍යා අඳුරෙන් මිදී ප්‍රඥා ආලෝකයෙන් ලොව දකිමු. සෑම බෞද්ධයෙකු විසින්ම කියවිය යුතු පුවත්පත නිශ්චිත. සෑම පුරපසළොස්වක් බොහෝ දිනකම නිකුත් වන නිශ්චිත පුවත්පත පොල්ගහවෙල මැටිකුඹුර උඩත්තව මෛත්‍රී සවනාරාමේ ශ්‍රී ලංකා මෙත්මග සංවිධානයේ ප්‍රකාශනයේදී විමසීම් 0.37 20.51 222 මෙන්න ලීසින් වලට හොඳම කාලේ. ලියාපදිංචි කළ හෝ නොකළ ඕනෑම වාහනයකට සම්පත් ලීසින් පොලිය දැන් 14.5 සිට. ලියාපදිංචි නොකළ ජපන් සහ යුරෝපීය වාහන සඳහා වසර 7ක් දක්වා රුපියල් ලක්ෂයකට රුපියල් 1988ක සුවිශේෂී මාසික වාරිකයක්. අඩුම ලියකියවිලි වලින් අඩුම කාලයකින් ලීසින් ගන්න. ළඟම සම්පත් බැංකුවට එන්න. නැත්නම් 0777යි 66යි 33යි 77 අමතන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. මහජන බැංකුවේ ඉසුරෝදාන කිනුම අලුත් උපන් දෙලිනාගේ සිට අවුරුදු 5 දක්වා දූපතුන් දෙලෙමින්මයි. රුපියල් 100ක අවම තැන්පතුකින් ගිණුම ආරඹා ඔබට කැමති පරිදි ඕනෑම මුදලක් ඕනෑම විටක තැන්පත් කළ හැකියි. සාමාන්‍ය තුරුම් ගිණුමකට වඩා වැඩි පොලියක් මෙන්ම ගිණුමේ ශේෂය හා බැඳුණු ආකර්ශනීය තෑගි ඉසුරු උදාන කිනුම ජන හද හඳුනන මහජන බැංකුව විදේශ ක්‍රියාවක් සොයන ඔබට මෙන්න විශ්වාසවන්ත තැන 33 වසරක පළතුරුදා අධ්‍යක්ෂ මෙති තෙලදිව මහා විදේශ ක්‍රියා සංහිතියස ඔබ ආසාය සිද්ධිනාගත් කුරුණෑගල ග්‍රීන්වේ ඒජන්සිස් විදේශ ක්‍රියා කාර්යාලය විශ්වාසයේ වගකීමයි කාර්යක්ෂමයි කාර්මිකයි ග්‍රීන්වේ ඒජන්සිස් 0375 CIC 0377 CIC ගුණ නැන යස රස සුසුමාගත රන්ගිරි ශ්‍රී ලංකා

රසයෙන් මිහිර දැනුම් කැතිව වෙදී තිරේ නියමී සරණ වක්මින් අද අපේ සිංහල සිනමාවේ මතකයන් ඔබට මේ විදිහට රස විඳින්න ලබා දෙන වෙලාවේ 50 60 70 සහ 2000 දශකයේ වෙනකම් අද ගීත පෙළගැස්මේ ගීත තෝරා ගන්නත් අපි කල්පනා කළා. ගොඩ දෙනෙක් අපිට හැම සතියකම ඉල්ලීම් රසකුත් සමග ලිපිවලුත් ඉල්ලීම් මේ විදිහටම ලැබෙනවා. ඉතින් මේවා අපි ඉටු කරන්නට ඕන නිසා පසුගිය සතියේ වගේම අදත් අපි තෝරාගෙන තියෙන මේ සියලු ගීත ආදරණීය ඔබ රස විඳින්න වඩාත් ඒ කරන නිර්මාණ බව මතක් කරන්න ඕනේ. ඔබ බක්මීලුවට ආදරය කරනවා වගේම සිංහල සිනමාවත් එක්ක ඒ ආදරණීය ගීත ඔබ හදවතින් රස විඳිනවා කියලා අපි දන්නවා. ඉතින් ලංකාවේ සුදසින් අපේ ආදරණීය මිතුරන්ට මිත්‍රයන්ට අන්තර්ජාලය ඔස්සේ අපි වහන ඔබට බොහොම සතුටින් ආරාධනා කරනවා. මේ ශනිදා රාත්‍රිය අපි මේ විදිහට වැඳෙමු බක්මීලුව ආදරණීය චිත්‍රපට ගීත හදන්න. සෝබා පියුමකදී වාහක සනසා than பொடி கா සූත්‍රයේ මේ ගීතයේ පසුබිමින් අසු ගීතයක් අශෝක පොන්නම් පෙරුම ස්ටැන්ලි පෙරේරා ප්‍රවිස්ත සිල්වා චිත්‍රපටයේ ප්‍රධාන චරිත රූපණය කළා දිවිවන් දිවිසිමතා එල්ලෙම පෙරේරා සමග දෙමළ චිත්‍රපටයක් වුණු පාකමල චිත්‍රපටය ශිවාජි ගණේෂන් ජිනල් ගණේෂන් මුදු කාවිතු රංගපෑම් පාකමල චිත්‍රපටයේ කතාව පාදක කරගෙනයි සුවද සොයුරු නිෂ්පාදනය වුණේ අපි ඊළඟට යන්නේ තවත් බොහොම වටිනා ගීතයකට මේ ගීතය මම හිතන්නේ ගොඩක් දෙනෙක් අහලා නැහැ කියලා මම විශ්වාස කරන්නේ. නමුත් ඉන්නේ ගණනාවක් තිබුණු නිසා අපි මෙහි මුල් ගීතේ රස විඳින ලබා දෙමු. ජීවිතය කියන චිත්‍රපටයෙන් තමයි ජීවිතය පුතාගන්නේ. මේ චිත්‍රපටය ගැන විශේෂ තොරතුරුකුත් තියෙනවා සඳහන් කරන විස්මාස අපි ගීතය හැම සඳහන් කරලා. ඔව්. මේ චිත්‍රපටයේ ජීවිතය ජීවිතයේ චිත්‍රපටය අපි ශ්‍රී ලංකාවේ කරගතුනේ නෑ. නමුත් මේ මෑත කාලයකදී කිසියම් වූ පුවත්පතක මම දැක්කා දකුණු ඉන්දියාවේ චිත්‍රාගාරයක මේ සංස්කරණය සඳහා රැගෙන ගියපු මේ චිත්‍රපටිය ඒ චිත්‍රාගාරයක ඉතුරු වෙලා තියෙනවා කියලා. ඉතින් බලධාරීන්ට කතා කරලා තිබුණා මේ පුවත්පතෙන් ඒ චිත්‍රපටිය කිසියම් ශ්‍රී ලංකාවට අරගන්න කියලා ගෙන ගන්න කියලා පරිදීමක් කරලා තිබුණා 1957 දී මේ චිත්‍රපටයේ ගීත පැති නිකුත් වුණා චිත්‍රපටිය පෙරදතු මේ නැතුණාට මේ චිත්‍රපටයේ ගීත සමහර ගීත ඉතාමත් ජනප්‍රිය වුණා නිෂ්පාදනය කළා සේනක රණසිංහ අධ්‍යක්ෂකවරයා එස් රාජන් අනුගමනය කළා බී පෙරේරා සරත් කුමලවීර ගීත රචකයා ගීත ගායනා කරන සිද්ධාර්ථ කළ සමග ධර්මදාස වල්පොළ අම්බදම්බ තෙබනලි දෙසතේ පැරතිලි හිමන්නේ කඳු රට නැදවන මල් පිපිලා බලන්න ලස්සන කදිමල සංසල සොඳුරු තැනි සලාවේ කුන්දරතාවය මැදි තෙමෙන්නේ කොතනද කුමරුවනි ඔත්තු කියන්නද ඇල්ලේ गला बसिय तन पिन बुबले रमनी किर दिन अम्ब चम ते बनली तर दिल हिमनी कंदु रत नदवन दिले කොසල කුසුමන් මදනල සමගයති ලෙසක් ඇතල කුසුමන් මදනල සමගයති උතුළු පනංගග කුමරුන් වාගේ අතුවද සැලෙන හැටි උතුළු පනංගග කුමරුන් වාගේ අතුවද සැලෙන හැටි අලංගලක්සන සදිමන සංසන සොඳුරු තැන් සලාවේ Ha ha ha ha ha ha ha දාන කාලයක මේවා සංගීතයෙන් නැත වේවා කුමනකින් තෙම නයවා කුමනකින් තෙම නයවා කුමනකින් තෙම නයවා බලන්නකෝ නේද ඔබට පුදුමාකාර සතුටක් ඇති වෙන්නේ නැති මොකද මේ ගීතය අද වැඩසටහනින් අපේ ප්‍රචාරය කිරීම ගැන 1966 වසරේ පෙබරවාරි මාසයේ 18 වෙනිදා තිරගත වෙන්නේ සනස්ම පුතන චිත්‍රපටයේ මේ චිත්‍රපටය වෙනුවෙන් අපි CD ෆොන්සේකා ගායනා කරපු ගීතයක් අද බොහොමකින් තෝරාගෙන තියෙනවා. ඔව් විශේෂයෙන්ම මේ අපේ මේ ගීතයේ ලොකු රසිකය කියලා තිබුණා. CD ෆොන්සේකා මහත්මයා ගීත ගායනා කරලා තිබුණා සිංහල චිත්‍රපටයට අඩුයි. ඒ මේ ගීතය සාමාන්‍යයෙන් ප්‍රචාරය වෙන්නේ නැහැ කියලා. සනසුම කොතනද චිත්‍රපටය නිෂ්පාදනය කළේ යුනිසි නෙටෙක්නිකා චිත්‍රපට වෙනුවෙන් සෝමපිරි පෙරේරා KW පෙරේරා අධ්‍යක්ෂණය කළා KW පෙරේරා විසින් සංවාද අධ්‍යක්ෂණය කරන ලද පළමුවන චිත්‍රපටය වුණා සංගීතවත් කලාපයෙන් කිනෝදාස දීපද රචකයා ධර්මපිරි ගමගේ චිත්‍රපටයේ ජීවරාණි කුරුකුල සූර්ය සංජය කුමාරි ගාම්මේ පන්සිකා ජෝවා බේ වික්‍රමෝ හේදාතු ගුණසේකරාගේ රංගපෑවා මේ ගීතය ගායනා කරන රංගපෑවා එදා ගාම්මි ෆොන්සේකා සමග ජෝ අබේවි තරුණ හිතක මිහිර රැගෙන ආපු සුරුල්ලා සිනහ ලෝභක නටන්න මන මාල කුරුල්ලා මල්ද Mantra නිවන නිවන් පවන පවන් හමුව ගුවන් අරණ රන්ගිරි ශ්‍රී ලංකා අපිට ඔබ එවන ලිපිවල මේ ගීත යොමු කරද්දී ආඩම ගන්න මුල් වචන ටික ගායකයා ගායිකාව සංගීතඥයා සඳහන් කරලවන් අමතක කරන්න එපා විශේෂයෙන්ම අපි චිත්‍රපට ගීත විතරයි වැඩසටහනේ ප්‍රචාරය කරන්නේම සිංහල නිසා ඒ බවත් මතක තියාගෙන අපේ ගීතෙන් ඉල්ලන්න ඒ වගේම තමයි ලියලවන අයට ලියලවන්න පුළුවන්. ඒ විශේෂයෙන් මතක් කරන්න කැමති එය අපි ඔබට ආදරණීය ගීත පෙළගස්වන මුල්ම සාධකයේ බවට පත් වෙනවා. ලිපිනකින් අපේ රසිකයන් අපිට ආමන්ත්‍රණය කරන ඒ වගේ. අපි ඒ කාරණයක් මතක් කරමින් අද දවසේ ගීතාවලියට ගියොත් එහෙම අද අපි විශේෂයෙන් ඔබට අහන්න ලබා දෙන මේ ගීත හැම එකක්ම වහන්න තෝරන කියන අපිට ලිපි වලින් දැනුම් දුණු ගීත තමයි මේ විදිහට තෝරාගෙන තියෙන්නේ. අපි යනවා සිහිනහපත් චිත්‍රපටයේ ගීතයකට 1966 වසරේ මේ මාසෙ දෙවෙනිදා තමයි මේ චිත්‍රපටය තිරගත වුනේ. චිත්‍රපටයේ තරපති චිත්‍රපට වෙන රංජිත් සිංහාවීර නිෂ්පාදනයක් අධ්‍යක්ෂකවරයා සහ දීපද රචකයා මොහාලි ජයසිංහ සංගීතවත් කලා ශේෂන් ප්‍රේමරත්න ගීත ගායනා කරනවා සුජාතා පෙරේරා ඕන ධනසිංහ ශ්‍රීමා බේරත්න සංදේ කුමාරී රූබුද මොණි නාගස් පෙරේරා ආදී චිත්‍රපටයේ පිළිබිඹු සිටියා නානන්දන විජේසිංහ සමග මේ ගීතය ගායනා කරන රංගපෑවා සුමුවා අබිරත් Thank you. විජේ ගීතයක් සුජාතා පෙරේරා මහත්මියගේ හඳින් අපිට රසවිඳින්න ලැබුණේ. දැන් මේ වගේ ගීත තියෙනවා. ඉතින් අහන්න නැති එක තමයි ඒගොල්ලෝ දෙනකොට ප්‍රශ්නේ. ඉතින් අපි ඒ උත්සාහය තමයි කරමින් ඉන්නේ මේ කාල පරිච්ඡේදය තුළම. ඉතින් ඔබටත් අපි යම් පෙළඹවීමක් අප මේන් අපේ සිංහල චිත්‍රපට ගීත සාහිත්‍ය කොයිතරම් පොහොසත් නිර්මාණ තියෙනවද? ඒවා හොයාගෙන යන්න, මේවා අහන්න, මේවා රස විඳින්න කියලා ඒ මතක් කිරීමක් කරනවා. අපේ ඊළඟ ගීතයටත් යන්න ඕනේ. ඊළඟ ගීතය ලක්ෂ්මන් රොඩ්රිගෝස් සහ ප්‍රියාසූරි සෙන් මහත්මයාගේ ගායනයක්. අහලා බලන්න මේ ගීතයත් මම හිතන්නේ ඔබ පළවෙනි වතාවට වෙන්න පුළුවන් අහන්නේ. සිකුරු දසවන චිත්‍රපටයෙන් ගීතය තෝරාගෙන 1977 වසරේ අගෝස්තු මාසයේ 12 වෙනිදා චිත්‍රපටයේ තිරගත වන්නේ. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ආතෝ ද සිල්වා අධ්‍යක්ෂකවරයා සුරිකුලරත්න. සංගීතවත් කළා තරම් බාලසූරිය දීපද රචකයන් දෙල්පොත චන්ද්‍රපාල චිත්‍රපටයේ චරිත නිරූපණය කළා ඔස්සල් ජයසිංහ ශ්‍රියානි අමරසේන වලිනා නායකව සොමී රත්නායක සමග දෙනවක හාමිය චිත්‍රපටයේ මේ ගීතය සමූහ ගායනා වාගේ කවුද වාදේ දෙද කොහෙද නැනවන්තේ සෙල්ලේ කාගේ කවුද කිව්වේ කාලා බීලා සාමින්දී අපි කාලා අපි කාලා බීලා සාමින් ඉන්නේ තිරම මොටද හොයලා බලන්නේ ලෝකෙ මිනිස් තමයි වටින්නේ അതി കാലാമിനി ಕಾಲಗುಡಕನು ವಿಧನ අපි එකට නටන්නේ අද තේහින්දා අපි එකට නටන්නේ ආවේ කාගේ කවුද වාසේ දෙසේ කොහෙදෝ නෑනෑ වන්සේ දෙවි කාගේ කවුද කිම්මේ කාලා දීලා වෙනස් රිද්මයක ගීතයක් ඔබට අහන්න ලැබුණේ බස්මිල වැඩසටහනේ මේ 1977 වසරේ ඉඳන් ගත වුණා චිත්‍රපටයේ සෑදගත් වූ ඒ ගීතය. අපි යමු ඊළඟ ගීතයේ රසවිඳින්න මේ 2012 වසරේ ජනවාරි මාසයේ 26 වෙනිදා කියලා ගැතුණු චිත්‍රපටයේ ඇතුළත් වූ ගීතයක්. ඒ තමයි කුසපබා. මුදන්න කුසපබා චිත්‍රපටයේ පොන්සි වාස්‍යාතික පොතේ ඇසුරු කරගෙන මේ කුස ජාතක පාදක කරගන්නමින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිර්මාණ සංසදයේ නිෂ්පාදනයක් සමරත්න දිසානායක රෝණකා බාලසූරිය ධනක සිල්වර්ධන උදේකාන්ත වර්ණසූරිය රෝහණ නීලසිංහ ප්‍රමුඛ චලන දේශප්‍රිය චිත්‍රපටය නිෂ්පාදනය කළා. අධ්‍යක්ෂකවරයා මහාචාර්ය සුනිලාරි රත්න සංගීතවත් කළේ ආචාර්ය රෝහණ නීලසිංහ. මොකද රචකයා මහාචාර්ය සුනිලාරි රත්න නීති ගායනා කරනවා උරේෂා රාගාරී ජැක්සන් ඇන්තනි, පූජා උමාශංකර, වරුණ රන්දිනිය, චාන්දනී සෙනවිරත්න සමග වීණා ජයකොඩි ප්‍රධාන චරිත නිරූපණය කළ කොසපබා චිත්‍රපටයේ අද දැන් ඔබ මේ අසූ ගීතත් එක්ක ටිකක් සතුරවලා බලන්න දැන් අපි මේ 50 60 ගේ ගීත අසුව ඒ කියන්නේ ශ්‍රවණය කළා දැන් මේ අපේ මේ සිංහල සිනමා සංගීතයේ විකාශය දැන් මේ 2018 බිඳලා තියෙන්නේ නවතම තාක්ෂණයෙන් සහ නව සංගීතයෙන් නව සංගීත නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරන ලද මෙවැනි ගීතත් අපේ සිංහල සිනමාව පෝෂණය කරනවා ඉතාමත්ම මහිරි ගීත මේ ගීත Angela 1966 වසරට 1966 වසරේ ජූලි මාසයේ 30 වෙනිදා මේ චිත්‍රපටය තිරගත වෙන්නේ ඒ ආවක් පසුපස. නිෂ්පාදනයකට අධ්‍යක්ෂණය කළ මොහොරි චන්ද්‍රවංශ සංගීතවත් කළේ තිලක් කරුණාතිලක. මොකද රචක කරුණාවත් අබේසකර ශූරින් ගීත ගාන කළ ජේ.ඒ. මොහොරි චන්ද්‍ර පෙරේරා. රාමි සෝමසුන්දරන් දත්තිස් ප්‍රනාන්දු සමග පර්ල් කුරේන ඒ චිත්‍රපටයේ ඡප්පන රූපණය කළා. ඒනම් මේ ගීත තවත් අහගෙන ඉන්න තිබුණා නම් හොඳයි කියලා තමයි හැම කෙනෙකුටම හිතෙන්නේ. නමුත් අපිට වැඩසටහන නියමිත කාල වේලාව හරි නිසා අපිට අදට සමුගෙන යන්න සිද්ධ වෙනවා. හැබැයි ලබන සතියේ අපි මේ වගේ ආදරණීය ගීත ඔබට රස විඳින්න ලබා දෙමින් අපි වැඩසටහන හමු වෙනවා. ඔබට පිළිවන් අපිට ලියන්න නිෂ්පාදක බක්මී විල්ලුව රණජිත ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල නිෂ්පාදක බක්මී විල්ලුව රණජිත ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල කියන ලිපිණයක අපි අවසන් ගීතයට යමු ලලිත මහතා කේසර සිංහ චිත්‍රපටයේ නබ ගීතය තෝරා ගන්නේ 1971 වසරේ අගෝස්තු මාසයේ 28 වෙනිදා සිට වුණු. සංගස් චිත්‍රපට වෙනුවෙන් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ රෝලන් අමරසිංහ සංගීතකරු ප්‍රේමදාස කුකෝරාල දීපක රචකයා කරවත්න උදේසේකර මේ ගීතය ගායනා කරන කලාශූරිනී ලතා වල්පොල ලයනල් ධර්මීකල විජේ කුමාරතුංග මෝචා ප්‍රනාන්දු ශාන්ති අබේසේකර සමග ශරෝමාලා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා මේ ගීතය කේසර සිනමා චිත්‍රපටයේ පසුබිම් ගෑන ගීතයක් නමුත් ඒ අවස්ථාවේදී විජේ කුමාර මුතුංග සමග මූලිකා ප්‍රනන්දු කිවි තුමි සිටිනවා එසේනම් මිතුරනේ අපි ලබන සතියේ හමු වෙමු බොහොම ස්තුතියි අදත් මේ රසය මිහිර අපිට කියලා දුන්නට දෙවර කරන්නේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් අදත් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළේ මම අනුරාධ රෝහණ කපුටුතුඹ සිළු දෙනාට පෙරවන් සරණයි ශ්‍රී ලංකා 105.7 න් ඌව වෙල්ලක්සට නැගෙනහිරට විශේෂ සංකල්ප දෙකක් තියෙනවා